එතනදී ධ්‍යානයක් උපදවා ගන්න කෙනා විසින් කිනම් ආකාරයකින්ද ඒ ධ්‍යානෙ උපදවාගත යුත්තේ කියන එක අපේ පඨවි කසිනය මූලික කරගෙන ඊ타ත්ම සංක්ෂිප්ත ආකාරයකින් පෙන්වා දුන්නා. එතනදී තවත් සිහිපත් කළ යුතු කාරණාවක් තමයි ඒ කර්මස්ථානයක් වඩන කෙනා තමන්ට සප්‍රාය වන කර්මස්ථානය තෝරාගන්නේ කෙසේද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් පැන නැගුණා. ප්‍රශ්නයක් විමසා සිටියා මේ තමන්ට සුදුසු චරිතය නැත්නම් ඒ චරිතයට අනුරූපී වන ආකාරයෙන් කර්මස්ථානය අපේ තෝරාගන්නේ කවර ආකාරයකින්ද කියන එක. එතකොට අර ඒ රූපවචර සිත් පිළිබඳව අපි ඉගෙන ගන්නකොට මේ ගැනත් අවධානය යොමු කළ යුතුයි. තව ඉදිරියේදී අපිට මේක සාකච්ඡා කරන්නට තියෙනවා. නමුත් අර ප්‍රශ්නයක් පිළිතුරක් හැටියට අපි දෙන්නට අවශ්‍ය නිසා අපි අද දිනේදී බලාපොරොත්තු වෙනවා. අර භාවනා කරන හැමෝටම මේක අවශ්‍ය දෙයක්. දැන් අපි ධර්ම ඉගෙන ගන්න යන ගමන් අපි භාවනා කළ යුතුයිනේ. ඒතර ඒක ගොඩක් වැදගත් වෙන ඒ කාරණාවත් අපි ඉගෙන ගන්න එක. ඒතර ඒ අපිට විමසා සිටියේ මේ Tamanට ගැළපෙන සප්‍රාය වෙන චරිතය අපි තෝරාගන්නේ කවර ආකාරයකින්ද කියන එක අද හැමෝටම තියෙන ගැටලුවක්. යන බොහෝ දෙනා භාවනා කරනවා. නමුත් දියුණුවක් නැහැ බොහෝ විට. එතකොට ඒ වගේම Tamanටම ප්‍රශ්නයක් ඇති වෙනවා. Taman මේ වඩන්නේ බහුලීකృత කරන්නේ Tamanට ගැළපෙන භාවනාවද? එතකොට අන්න Tamanට ගැළපෙන සුදුසු කර්මස්ථානය තෝරාගෙන වැඩුවොත් තමයි ඒ කෙනාට ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙන්නේ ප්‍රයෝජන ලැබෙන්නේ. එතකොට ඒ සඳහා උපනිශ්‍රේ වෙන කාරණා අපි දැන් සිහිපත් කරනවා. දැන් මුලින්ම අපි තේරුම් ගන්නට ඕන චරිතය කියලා දේශනා කරන්නේ මොකක්ද කියන එක. ඒතර අපි චරිතය හැටියට වදාරන්නේ මෙතන බුදුරජාණන් වහන්සේ චරිතයේ හැටියට පෙන්වන්නේ කවරක්ද කියන එක අපේ ධර්මානුකූලව අවබෝධ කරගන්නට ඕන මුලින් මේක අර අභිධර්මයේදී දේශනා කරනවා දැන් තථාගතයන් වහන්සේගේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානයත් ඒ වගේම දැන් උන්වහන්සේගේ එකක් තමයි අර පෙන්වා දෙන දසබල ඥාන අතර එක ඥානයක් තියෙනවා අර ඉදසාරිපුත්ත තථාගතෝ සත්තානං එතන පෙන්වා දෙන මේ සත්වයින්ගේ අර තියෙනවා ආසය අනුසය චරිත අධිමුක්ති කියලා කොට්ටාසයන් ප්‍රමාණයක් තියෙනවා. ඒතර මේ අතරින් එකක් තියෙනවා චරිතය කියලා. ඒතර චරිතය කියන එක විග්‍රහ කරනවා අර කතමංච භික්කවේ සත්තානං චරිතං පුඤ්ඤාභි සංඛාරා අපුඤ්ඤාභි සංඛාරා ආනින්ජාභි සංඛාරා පරිත්ත භූමකෝවා මහා භූමකෝවා ඉදං සත්තානං චරිතං කියලා. ඒතර මෙතන චරිතයේ හැටියට පෙන්වා දෙන්නේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර සහ ආනිඤ්ඤාභි සංඛාර කියන කොටස් තුන. ඒතර පුඤ්ඤාභි සංඛාරා කියලා කියනවා කුසල් සහ රූපාවචර සිත්වලට. පැහැදිලි දැන් මෙතන පුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ දැන් සංස්කාර කියන වචනය නොඑක ආකාරයන්ගෙන් විග්‍රහ වෙනවා. දැන් ඔයත් අහලා තියෙනවා අර පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර කියලා කොටස් තුනක්. ඒ වගේම කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා කොටස් තුනක් තියෙනවා. ඒ වගේම තියෙනවා තවත් සංස්කාර තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතනදී දැන් පටිච්චසමුප්පාදයේදීත් සම්මුඛ වෙනවා සංඛාර කියලා කොටාසයක් අවිජ්ජාපච්චය සංඛාරා කියලා. ඒතර මේ හැමතැනදීම කියවෙන්නේ එකම කාරණාවක්ද කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. ඒ වගේම තවත් තැනකදී දේශනා කරනවා සබ්බේ සංඛාරා අනිච්චා කියලා. ඒතරන්න සංස්කාර කියන වචනේ හැමතැනම යෙදිලා තියෙනවා. හැබැයි දැන් පුඤ්ඤාභි සංඛාරා කියනකොට එතන සංස්කාර කියලා වචනේ යෙදිලා තියෙන්නේ කුසල් වලට. අපුඤ්ඤාභි සංඛාරා කියනකොට එතන සංස්කාර කියන වචනේ යෙදලා තියෙන්නේ අකුසල් වලට. ආනෙන්ජහභි සංඛාරා කියලා කියන අපි ඉදිරියේදී ඉගෙන ගන්න සිත් කොටාසයක් තියෙනවා අරූපාවචර සිත් කියලා. ඒතර මේවාට කියනවා ආනෙන්ජහභි සංඛාර කියලා. ඒතර ආනෙන්ජහ කියලා pāli භාෂාවේ වචනයක් තියෙනවා. ආනෙන්ජහ කියලා කියන්නේ කම්පා නොමන කියන අර්ථයෙන්. ඒතර ඒ කියන්නේ අර රූපවචර ධාන වලට ලංවම තියෙන ප්‍රතිපක්ෂ ධර්ම තමයි නීවරණ ධර්මයන්. නමුත් නීවරණ ධර්මයන්ට ලේසියෙන් සොලවන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ අරූපාවචර ධාන. ඒතරන්න ඒ විදිහේ ලේසියෙන් සොලවන්නට කම්පා කරන්නට නොහැකි කියන අර්ථයෙන් අරූපාවචර සිත්වලට කියනවා ආනෙන්ජාබේ සංඛාර කියලා කියනවා. එතනදී ඊට පස්සේ පටිච්ච සමුප්පාදයේදී තියෙන අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා සංස්කාරයන් කොටාසයක්. අන්න එතන සංස්කාර කියලා කියන්නේ මේ විපාකසෙත් 32කට කියන නමක්. දැන් අපි විපාකසෙත් කීයක් මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවද? විපාකසෙත් 23ක් ඉගෙනගෙන තියෙනවානේ. මතකයිනේ කියන්නේ කොහොමද විපාකසෙත් 23 ඉගෙන ගත්තේ? දැන් කාමවචරසෙත් 54 විපාකසෙත් 23ක් අපි ඉගෙන ගත්තානේ. ඒ කියන්නේ අර අකුසල විපාක 7යි. අහේතුක කුසල විපාක 8යි. සහේතුක විපාක 8යි. එතන තියෙන 23ක් නේ. අන්න එතකොට අපි දැනට ඉගෙනගෙන තියෙන විපාකසෙත් 23ක්. තව ඉදිරියේදී විපාකසෙත් ඉගෙන ගන්නවා. එතන පටිච්චසමුපාදයේ අවිජ්ජාපච්චය සංඛාරා කියන තැන කියන්නේ විපාකසෙත් 32ක් කියනවා. එතන විපාකසෙත් 32ක් කියලා නම් කරන්නේ දැන් අපි මෙතන 23ක් ඉගෙනගෙන තියෙනවානේ. තව ඉදිරියේදී ඉගෙන ගන්නවා රූපවචර විපාක. ඔව් දැන් රූපවචර පහක් ඉගෙන ගන්නවා. අරූපවචර විපාක හතරක් ඉගෙන ගන්න. එතන නවයක් තියෙනවානේ. ඒතරන්න මහග්ගත විපාක නවයක් එතන තියෙනවා. ඒතර තවත් මතක තියාගන්න ඕන වචනයක් තමයි රූපවචර අරූපවචර සිත් කොට්ටාස දෙකටම භාවිත කරනවා පොදු නමක් මහග්ගත සිත් කියලා. එතකොට එතන මහග්ගත විපාක 9ක්. ඊට දැන් විපාක සෙත් කීයක් තියනවද? අතන තියෙනවා 23ක්, මෙතන 9ක් තියෙනවා. හ්ම්? දැන් විපාක සෙත් 32ක් සම්මුඛ වුණා නේද? අන්න එතකොට අවිජ්ජාපච්චය සංඛාරා කියන තැන තියෙන මෙන්න මේ කතා කරන විපාක සෙත් 32 පිළිබඳවයි. අන්න එක සංස්කාර කොටාසයක්. සබ්බේ සංඛාරා අනිච්චා කියනකොට අන්න සබ් එතන සංස්කාර කියලා කියන්නේ හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත්ත සියල්ලක්ම. එතන කුසල අකුසල් ගැන විතරක් නෙවෙයි හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත් සියලුම දේවල් තමයි එතන සංස්කාර කියලා කියන්නේ. ඒතර සංකත කියලා කියන්නේත් ඒවටමයි ඒ වගේ තියෙන ලක්ෂණ ටිකක් තියෙනවා උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතසඤ්ඤතච්ඡම් පඤ්ඤායති කියලා. ඒ කියන්නේ හට ගැනීමක් තියෙනවා. නිරෝධයක්. ඒ කියන්නේ විනාශයක් තියෙනවා. ඒ අතර පැවැත්මක් තියෙන වෙනස් වෙමින් පවතින පැවැත්මක්. තිතසඤ්ඤතත්තම්. ඒතරේ තියෙන සංස්කාරය වෙනස් කටයුත්තක්. ඒතර මම මේ කාරණාව පැහැදිලි කරේ අර චරිතය කියන එක විග්‍රහ කරගන්න. ඒතර මෙතනදී මේ චරිතය කියලා කියන්නේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනින්ජාභි සංඛාර කියන කොට්ටාසයන් තුනට අනුරූපීවමයි. එතනදී තේරුම් ගන්නට ඕන දැන් කෙනෙකුගේ ඒ චරිතය දැන් මෙතන මේ කුසල් ගැන අකුසල් ගැන සිහිපත් කරනවා ඒතර ඒ චරිතය දියුණුවටපත් වෙනකොට දැන් ඒකටත් හේතුවක් තියෙනවා. කියන්නේ ඔය ඇත්තෝ දැකලා ඇති දැන් දැන් මේක විග්‍රහ කරගන්නුත් අපේ පාඩම වෙන පැත්තකට යන මේ අවිධර්ම පාඩමින් ඒ කියන්නේ දැන් මතක ඇති දැන් සත්වයා ගැන විග්‍රහ කරනකොට තථාගතයන් වහන්සේ පෙන්වන දැන් ආසය, අනුසය, චරිත, අධිමුක්ති, අපරජක්ක, මහරජක්ක, තිකින්ද්‍රිය, මුදින්ද්‍රිය, සවාකාර, දුවාකාර, සුවිඤ්ඤාප්පේ දුවිඤ්ඤාප්ප කියලා ආකාර ටිකක් පැහැදිලි කරනවා. මේක සත්වයක් ගැන කියන්නේ කියන්නේ තථාගතයන් වහන්සේ මේ හැම ආකාරයකින්ම මේ සත්වයා ගැන දන්නවා කියලා කියනවා. ඒතොර ඒකේ දැන් ඉන්ද්‍රිය ධර්මයන් ගැන කියනකොට අර ඉන්ද්‍රිය ධර්ම පහක් අපි සිහිපත් කරානේ මතකයිනේ. ඒ කියන්නේ සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. ඒතර සත්වයෝ වෙන් වෙන්නේ මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියෙන වෙනස්කම් වලට අනුරූපීව. දැන් මෙතන ඉන්න කිසිම කෙනෙක් තවත් කෙනෙක්ට සම වෙන්නේ කොහොම කිනම් අවස්ථාවකදීවත්. කොහොමත් සම වෙන්නේ නැහැ. ඒකෙන් කියන්නේ මෙතනින් එක්කෙනෙක්ට ශ්‍රද්ධාව තියෙන අනිත් කෙනාට නැහැ කියලා එහෙම කතාවක් නෙවෙයි. දැන් මෙතනින් ඔක්කොටම ශ්‍රද්ධාව තියෙනවා. වීරිය තියෙනවා. සතිය තියෙනවා. සමාධිය තියෙනවා. ප්‍රඥාව තියෙනවා. නමුත් කවදාක්වත් සම වෙන්නේ නැහැ. ඒ කියන්නේ සත්වයාගේ ඒ සම නොවෙන්න හේතුවක් තියෙනවා. ඒතර ඒක තවත් දිග කතාවක්. ඒ සම නොවෙන්න හේතුව තමයි දැන් මේ සත්වයෝ දැන් භව ගමනේ පැමිණෙනකොට තම තමන්ට අනුරූපීව තමයි පැමිණෙන්නේ. කියන්නේ තමන්ගේ සසර පුරාම හුරු කරගත්ත දේවල් තමයි මේ චරිතයේ හැටියට එලි දක්වන්නේ. පැහැදිලි වුණාද? ඒ කියන්නේ තමන් සසරේදී හුරු කරන දේ තමයි මෙතන චරිතය කියලා කියන්නේ. ඒතර දැන් අපි බාහිර ලෝකේ කතා කරන චරිතයක් නෙවෙයි මෙතන කියන්නේ. අන්න සසරේදී හුරු කරගත්ත මේ ඉන්ද්‍රිය ධර්මයන් කුසල් අකුසල් වලට තමයි මෙතන චරිතය කියලා කියන්නේ. ඒතර ඒ අනුසාරයෙන් තමයි දැන් ඒක පැහැදිලි අර පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාරා කියන කොට පැහැදිලි. එතන පුඤ්ඤාභි සංඛාරා කියලා කියන්නේ සියලු කුසල් වලටත් රූපාවචර කුසල් වලටත් තමයි මෙතන පුඤ්ඤාභි සංඛාරා කියලා කියන්නේ. අපුඤ්ඤාභි සංඛාරා කියලා කියන්නේ අකුසල් වලට ආනෙන්ජ කියන්නේ අරූපවචර ධාන වලට. ඊතරන්න යම් කෙනෙක් සසරේදී මේ පුඤ්ඤාභි සංඛාරා කියන කොටාසේ ඒ කියන්නේ ඒ කෙනා කුසල් හැටියට අපි සඳහන් කරන කාමවචර කුසල් සහ රූපවචර කුසල් බහුල කොට වඩපු කෙනෙක් නම් ඒ වගේම ඒ කෙනා ආනෙන්ජාබි සංඛාරත් හොඳට වඩපු කෙනෙක් නම් අන්න ඒ කෙනා සසරේ එනකොට අන්න මේ භවයේ කෙනා ප්‍රතිසන්දිය ලබනකොටම ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයක් හැටියටයි ප්‍රතිසන්දිය ලබන්නේ. ඊතරන් ඒ කෙනාට බොහොම පහසුයි මේ ජීවිතේදී ධ්‍යාන උපදවා ගන්න මොකද අර සසර හුරුව තියෙන නිසා අනයාගේ චරිතය පැහැදිලි වුණාද? හිතන්න යම් කෙනෙක් බහුල කොට අකුසල් වඩලා නම් සසරේ දැන් ඒකට අර අදිමුක්තියත් හේතුන අදිමුක්තිය කියලා කියන අදහස් වලට. ඒතර ඒ අදිමුක්ති කියන අදහස් වලට ඒ අදහස් වලත් ආකාර දෙකක් තියෙනවා. කල්යාණාදිමුක්තික සහ හීනාදිමුක්තික කියලා. ඒතර කල්යාණාදිමුක්තික කියලා කියන්නේ යහපත් අදහස් තියෙන අයට හීනාදිමුක්තික කියලා කියන්නේ දරුණු අදහස් තියෙන අයට. ඒතර ඒකෙන් කියන්නේ කෙනෙක් පරුස වචනයක් කියූ පමණින් ඒ කෙනා හීනාදිමුක්තිකයි කියලා. ඒතර ඒ අවස්ථා දෙක තීරණය වෙන්නේ එයාගේ තියෙන අර අභ්‍යන්තරයේ තියෙන ලක්ෂණයන්ට අනුරූපීව කෙනෙක් මෙහෙම හිතා ගන්න දැන් ඔයත්ෝ දන්නවා අපේ අඟුලිමාල තෙරුන් වහන්සේ කියන්නේ දැන් අඟුලිමාල තෙරුන් වහන්සේ සමාජයේම පිළිගෙන හිටියේ හීනාදි මුක්තිකනේ ඒ අනුන්ට හිංසා කරන පීඩා කරන භයානක චරිතයක් හැටියට දැනගෙන හිටියේ නමුත් තථාගතයන් වහන්සේ දැක්කම යාව කවර ආකාරයේ කෙනෙක්ද කියලා. ඒ නිසා තමයි යාට ධර්ම දේශනා කරලා රහත් ඵලයට පත් කරේ. ඒතර ඒක නා හීනාදි මුක්තිකෙක් නෙවෙයි කල්ලානාදි මුක්තිකෙක්. තේන්න දෙයක් ඉන්ද්‍රිය දන බොහොම මුහුකුරා ගියපු කෙනෙක්. නමුත් සමහර අය ශාසනය තුල හිටිය දැන් කෝකාලික වගේ භික්ෂුන් වහන්සේලා හිටියා. නමුත් ඒ අයගේ තිබුණේ හීනාදි මුක්තික ගති ලක්ෂණය. ඒගොල්ල පැවිදි වෙලා හිටියත් ඒගොල්ලන්ගේ තිබුණේ අයහපත් අදහස්. එතකොට කියනවා සත්වයෝ එකිනෙකා එකට සම්මුඛ වෙන්නේ එකට එකතු වෙන්නේ මේ අදහස් වලට අනුරූපීව කියලා කියනවා. චරිත වලට අනුරූපීව කියනවා. ඒතර ඒක තීරණය වෙන්නේ බාහිර පෙනුමකින් නෙවෙයි. බාහිර ලක්ෂණයකින් නෙවෙයි. ඒ අදහස් වලට ගැළපෙන ආකාරයකින්මයි. කියන්නේ තමන් කොයිතරම් පිරිසක් ආශ්‍රය කළත් බලන්න ඒ අතරින් දැන් තමන්ට ඕන තරම් හිතවත් අය ඉන්නවනේ. ඒ අතරින් තමාට හිතවත්ම කෙනෙක් ඉන්නව නේද? දැන් වැඩපලක ගත්තත් කොතනක හිටියත් තමාට හිතවත්ම කෙනෙක් ඉන්නවනේ. ඒතර තමන් ගමනක් යන්නෙත් ඒ කෙනත් එක්කමයි. කොහේ හරි යන්න කතා කරන්නෙත් එයත් එක්කමයි. දැන් සිල් සමාදන් වෙන්න ගිහිලා වාඩි වෙන්නේ සමහර විට එකම ළඟ නේද? ඒතර යාර චරිතවලේ ස්වභාවය පැහැදිලි වුණාද? කියන්නේ සමාන අදහස් තියෙන අය සමාන අදහස් තියෙන අයත් එක්ක එකට එකතු වෙන එක තමයි තථාගතයන් වහන්සේ දේශනා කරේ මහණෙනි අතීතයේදීත් සත්වයෝ එකට එකතු වුණේ අදහස් අනුවමයි. ඒක පැහැදිලි වුණා අර මතක දින ගිජුකුළු පවේ තථාගතයන් වහන්සේ වැඩ ඉන්නකොට අර ආනන්ද තෙරුන් වහන්සේ, අනුරුද්ධ තෙරුන් වහන්සේ, සාරිපුත්ත තෙරුන් වහන්සේ, මුගලන් තෙරුන් වහන්සේ, උපාලි තෙරුන් වහන්සේ සහ දේවදත්ත තෙරුන් වහන්සේ මේ කියන අය භික්ෂූන් වහන්සේලා විශාල පිරිස් එක්ක සක්මන් කරනවා. ඒ කියන්නේ 500 500 සක්මන් කරන සරියුත් හාමුදුරුවොත් එක්කත් ඒ වගේ පිරිසක් ඉන්නවා. අනුරුද්ධ තෙරුන් වහන්සේත් එක්කත් ඉන්නවා ආනන්ද තෙරුන් වහන්සේත් එක්කත් ඉන්නවා මේ විදිහ අයත් එක්ක ඉන්නවා එතකොට තථාගතයන් වහන්සේ ඒ දිහා බලලා භික්ෂූන් නමතා දේශනා කරනවා මහණෙනි මේ සාරිපුත්තත් එක්ක සක්මන් කරන සියල්ලෝම ප්‍රඥාවන්තය බලන්න එකතු වෙච්ච විදිහ මොග්ගල්ලානත් එක්ක සක්මන් කරන හැමෝම මහා 이르දිවන්තයෝ අනුරුද්ධ තෙරුන් එක්ක සක්මන් කරන හැමෝම මහා දිවස් ඇත්තවුන් ඊළඟට උපාලි තෙරුන් වහන්සේත් එක්ක සක්මන් කරන හැමෝම විනයදරයෝ. ආනන්ද තෙරුන් වහන්සේත් එක්ක සක්මන් කරන හැමෝම බහුශ්‍රතයෝ. ඊළඟට කියනවා දේවදත්ත තෙරුන් එක්ක සක්මන් කරන ඔක්කොමලා පාපකාරී වික්ෂුන් කියලා කියනවා. ඊතර බලන්න. අන්නතර චරිත අනුව තමයි හැම වෙලෙම අදහස් අනුව තමයි එකතු වෙන්නේ. ඒක පැහැදිලි. එතකොට දැන් මෙතන අපි කතා කරන මේ චරිතය කියනකොට අන්න ওই විදිහේ තත්වයක් තමයි ඉස්මතු වෙන්නේ. ඒතර ඒ චරිත හඳුනා ගන්න දැන් කියන්නේ අර සද්ධා බුද්ධි විතරක කියලා චරිත තුනක් තියෙනවා. ඊළඟට රාග, දේශ, මෝහ කියලා තවත් චරිත තුනක්. එතන චරිත හයක් තියෙනවා. ඕකේ බෙදීමකුත් තියෙනවා. කියන්නේ දැන් රාග චරිතයයි, ශ්‍රද්ධා චරිතයයි බොහෝ දුරට එක සහ සමානයි. ඊළඟට මේ තව තියෙන දැන් රාග චරිතයයි ශ්‍රද්ධා චරිතය එක හා සමානව යන දෙන්නේ. ওই විදිහේ මේ අතරේ සමාන බවකුත් තියෙනවා. ඒතර ඒ අතරත් විවිධත්වයක් තියෙනවා. දැන් ශ්‍රද්ධා චරිතයා කියලා කිව්වට ඒ කෙනා තුල වෙනත් අයගේ ගති ලක්ෂණියොත් පිහිටලා තියෙනවා. නමුත් එයාගේ ශ්‍රද්ධාව තමයි ඉස්මතු වෙලා තියෙන්නේ. අන්න ඒ අනුසාරයෙන් අපි එයාට භාවිත කරන්නේ ශ්‍රද්ධා චරිතයා කියලා. එයාගේ ලක්ෂණ කීපයක් තියෙනවා. දැන් ශ්‍රද්ධා චරිතයා කියනවා එයා තෙරුවන් දකින්නට හරි කැමති. තෙරුවන්ගේ ගුණ අහන්නට හරි කැමති. ධර්ම ශ්‍රවණයට කැමති. ඊළඟට එයාගේ වෙන බාහිර ගති ලක්ෂණයන් තියෙන එයා පිරිසිදුව ඉන්න කැමති. පිළිවෙලකට ඇඳුම් අදිනවා. ඊළඟට පිළිවෙලකට බොහොම පිරිසිදුව ඉන්නවා. එයා නිදා ගන්න ගියත් බොහොම පිළිවෙලකට නිදා ගන්නවා. ආහාර අනුභව කරන්න ගියාමත් එයා බොහොම පිළිවෙලින් තැන්පත්ව ඉඳගෙන පිළිවෙලකට අනුභව කරනවා. ගමන් කරනකොටත් බොහොම ඒ කියන්නේ අර ලයාන්විතව අනිත් අයට ප්‍රිය උපදවන ආකාරයෙන් ගමන් කරනවා. කතාබස් කරනකොට පවා ඒකෙන් අනිත් අයගේ සිත් පැහැදෙන ආකාරයට අනිත් අයගේ සිත් ප්‍රසන්න වන ආකාරයට අනිත් අය Tamanගේ දිශාවට ඇද ගන්න ආකාරයට කතා කරන කෙනෙක් බවට පත් වෙනවා. අන්‍යගේ බාහිර ලක්ෂණ ශ්‍රද්ධා චරිතය. ඒ කියන්නේ ධර්ම ධර්මයේ පැත්තෙන් කියවුවොත් ශ්‍රද්ධා චරිතයාගේ ලක්ෂණය තමයි තෙරුවන් කෙරෙහි විශේෂයෙන්ම ප්‍රියමනාප බවක් ඇති කර ගන්නවා. ධර්මයට හරි ලැබිව කටයුතු කරනවා ධර්මයේ ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් ඒ ලක්ෂණ ශ්‍රද්ධා චරිතයාගේ ලක්ෂණ රාග චරිතයාගේ ලක්ෂණත් එහා සමානයි. ඒ කියන්නේ ඒක අර ලක්ෂණ තමයි. يعني අර පිළිවෙලට අඳින්න පළඳින එක, ලස්සනට ගමන් බිමන් යන එක, ඊට පස්සේ අර ප්‍රියමනාපව කතා බස් කරන එක. අන්න ඒ වගේ ඉතලා මිදුලක් අතු ගානකොට උනත් ඒක නා බොහොම තැන්පත්ව බොහොම ලස්සනට අතු ගානවා මේ රාග චරිතය. අන්න ඒ ලක්ෂණ තියෙනවා. ඊළඟට ද්වේෂ චරිතයයි බුද්ධි චරිතය අතර සමාන බවක් තියෙනවා. දැන් ද්වේෂ චරිතයාගේ ලක්ෂණ තමයි එයා කටුක ආහාර පාන වලට කැමතියි කියලා කියනවා. කටුක ආහාර පාන වලට කැමතියි. ඊළඟට ඒ කෙනා දුෂ්කර පරිසරයන් වල වාසය කරන්න කැමතියි. ඊළඟට ඒ කෙනා ගම ඇවිදගෙන යනකොටනොත් වේගයෙන් ගමන් කරනවා. දැන් සමහර අය දැකලා ඇති යනකොට පොළව හාරගෙන වගේ යනවානේ වේගෙන් සද්ද එන ආකාරයට. ඈ අන්න ඒ ද්වේෂ චරිතයක එක ලක්ෂණයක් කියලා කියනවා. ඊට පස්සේ ඒ කෙනා මිදුලක් අම දෙනකොට වුණත් වේගෙන් අර වැලි විසි වෙන ආකාරයට වේගින් වේගින් අතු ගානය දැකලා තියෙනව නේද? අනේ දේශචරිතයාගේ එක ලක්ෂණයක්. ඊළඟට කතාබස් කරනකොට වුණත් එහෙම තමයි අර කටෝර භාෂාවක් තමයි භාවිත කරන්නේ. අනේ ඒ එක ලක්ෂණයක්. එතකොට අන්න ඒ විදිහේ තියෙන මේ දේශචරිතයාගේ ලක්ෂණ කොටාසයක් තියෙනවා. ඒතර බුද්ධ චරිතයාගේ ලක්ෂණත් එහා සමානමයි. බුද්ධ චරිතයා කියන්නේ එයා අර විදිහේ කියන්නේ එයාගේ තියෙන බුද්ධිය තමයි ප්‍රබල වෙන්නේ එතන. අර ගැඹුරු විෂයන් කරා එයාගේ හිත යොමු කරන්න කැමති. ඊට පස්සේ එයා ටිකක් අර දේශ දේශගතිත එයා තුල තියෙනවා. අර ඊටමත් කෙලින් ඍජුව තීරණ ගන්න ස්වභාවයක්. ඔවුන් ওই විදිහේ ලක්ෂණයන් තියෙනවා. ඉතින් ওই විදි මෝහ චරිතයාගෙත් ඒ විදිහම තමයි ලක්ෂණ තියෙන්නේ. දැන් මෝහ චරිතයාගේ ලක්ෂණ හැටියට පෙන්වන්නේ දැන් මෝහ චරිතයා තමන්ට අනවශ්‍ය ආරම්මණයන් ගැන නිතරම කල්පනා කරනවා. කියන හැම වෙලේම ආරම්මණය තුල මුලා වෙලා ඉන්න ගතියක් තමයි එයා තුල තියෙන්නේ. ඒ මෝහ චරිතයක ලක්ෂණයක්. ඒක කියන්නේ එයා පිළිවෙලකට කිසිම වැඩක් කරන්නේ නැහැ. ඒ කියන්නේ ඇඳුමක් ඇඳවත් පිළිවෙලකට අඳින්නේ නැහැ. කතාවක් කළත් පිළිවෙලකට කතාවක් කරන්නේ නැහැ. ඊට පස්සේ එයා කරන හැම දෙයක් තුලම කිසිම පිළිවෙත් පිළිවෙලක් නැ අපිළිවෙත් බවක්මයි දිස් වෙන්නේ. මෙන්න මේ විදිහට මේ මෝහ චරිතයාගේ ලක්ෂණයන් තියෙනවා. ඉතින් එක එක චරිතයා පිළිබඳවම ওই විදිහේ නොඑක් ලක්ෂණයන් දකින්නට ලැබෙනවා. ඊතර ඔන්න ওই විදිහේ ලක්ෂණ තියෙනකොට තමාටම පුළුවන් හඳුනා ගන්න නුවණින් යුක්තව මේ එක එක්කනාගේ ලක්ෂණයන්, ඒ කියන්නේ 100ට 100ක්ම නෙවෙයි මෙතන කියන්නේ. මොකද ඒක 100ට 100ක්ම කාටවත් හඳුනා ගන්න බෑ. බුදු කෙනෙක්ට විතරයි හඳුනා ගන්න පුළුවන්. දැන් මතක ඇති අර සුවර්ණකාර තෙරුන් වහන්සේ කියලා කියන්නේ සැරියුත් තෙරුන් වහන්සේගේ ශිෂ්‍ය තෙරුන් වහන්සේ නමක්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ රාග චරිතයක් කියලා හිතාගෙන සැරියුත් තෙරුන් වහන්සේ යාට කර්මස්ථානයක් දුන්නා පිළිකුල් භාවනාව වගේ යාට කර්මස්ථානයක් වඩන්න දුන්නා. නමුත් මේ කෙනා දැන් මාස 4ක් මේ කර්මස්ථානය වඩනවා නමුත් කිසිම ප්‍රයෝජනයක් නැහැ. කිසිම විශේෂ අධිගමයකට ලක්ුණේ නැහැ. ඊට පස්සේ තථාගතයන් වහන්සේ ළඟට එකතු කරගෙන ගිහිල්ලා සරියුත් තෙරුන් වහන්සේ කිව්වා ස්වාමීනි මේ කෙනාට කමඨහන් ලබලා දෙන්න කියලා. ඊට තථාගතයන් වහන්සේ ඒ මොහොතේ ප්‍රකාශ කළා සාරිපුත්ත ඔබ මේ මාස හතරක් තිස්සේ වෙහසවපු භික්ෂුව මම එක වරුවකින් රහත් කරලා පෙන්වන්න හවසට ඇවිල්ලා එකතු කරගෙන යන්න කියලා කිව්වා. ඊටසේ භාග්‍යවතුන් වහන්සේ මේ කෙනාට දුන්නේ අර බොහොම ලස්සන නෙළුම් මලක් මවලා දුන්න ඒක දිහා බලාගෙන භාවනා කරන්න කියලා. ඊට පස්සේ මේ කෙනා ඒක දිහා බලාගෙන භාවනා කරන ගමන් තථාගතයන් වහන්සේ ඒක ක්‍රමයෙන් දුර්වර්ණ වෙලා මැලවිලා යන ආකාරයට දැක්කවා. ඉතින් ඒ විදිහේ ඒ කෙනා මේක දිහා බලාගෙන කර්මස්ථානය වඩනකොට එයාගේ හිත හොඳට මේක තුළ එක්තැන් වුණා. ඒකේ තියෙන විපරිණාමය වෙනස් වීමත් ඒ ඔස්සේම දකිමින් කර්මස්ථානය වඩනකොට තථාගතයන් වහන්සේ ඊට උපනිශ්‍රේ වන ආකාරයේ ධර්මයක් දේශනා කළා. මේ මොහොතේදීම සෞඛලසුන් අසා අරහත් ඵලයට පත් වුණා. එතකොට බලන්න දැන් සරියොත්තරුන් වහන්සේ කියලා කියන්නේ ප්‍රඥාවන්තීන් අතරින් අග තථාගතයන් වහන්සේට පමණයි දෙවට උනේ. නමුත් එවැනි කෙනෙක්ට පවා මේ සත්වයේගේ චරිතය තත්වාකාරයකින් දකින්නට නොහැකි වුණා. ඒ මන් කමටහන් දෙන්නේ කොයිතරම් දුෂ්කරදනේ චරිතය දකින එක. ඒ නිසා තත ඒක ඉන්ද්‍රිය පරෝපරයත්තේ ඥානය කියන එක තථාගතයන් වහන්සේට පමණක් තියෙන එකක්. ඒතර තථාගතයන් වහන්සේ මෙයාගේ සියලු භවයන් එක මොහොතක් තුල ඒ කියන්නේ තථාගතයන් වහන්සේට පුළුවන් ඕනෑම කෙනෙක්ගේ ජීවිතයක් පිළිබඳව ඒ කෙනාගේ කල්ප කෝටි ගණන් එක මොහොතක් තුල දකින්න පුළුවන් තථාගතයන් වහන්සේට යනු උන්වහන්සේ දැක්ක මේ ස්වර්ණාකාර තෙරුන් වහන්සේ භව 500ක් එක දිගට මේ රන් වැඩත් ඒ කියන්නේ රන් රන් කරුවෙක් හැටියට මේ වගේ වැඩ කර කර හිටපු කෙනෙක්. ඉතින් ඒ කෙනාට පිළිකුල් භාවනාව කොච්චර දුන්නත් සප්‍රාය වෙන්නේ ඇයි මේ කෙනා කටයුතු කරලා තිබුණ සසරෙත් මේ බොහොම ප්‍රියමනාප දේවල් එක්ක කටයුතු කරලා තිබුණේ. ඉතින් ඒ නිසා මෙයාට අරක සප්‍රාය වුණේ නැහැ. නමුත් තථාගතයන් වහන්සේ මේක දැකලා එයාට දුන්නේ රන් වලින්ම නිර්මාණය කරපු නෙළුම් මලක් දුන්නේ. ඒතර දැන් තමාට කැමති දේ ලැබුණාම ඒක තුල Taman සතුට වෙනව නේද? අන්න ඒතර මෙයාට මේක දකින්නට ලැබෙනට සසරේ ඒ ස්වභාවයක් තියෙන ආධ්‍යාසයක් තියෙනවානේ. ඒකක් තියෙනවා. ඒතර මේක ආරම්මණයක් Tamanට ප්‍රියමනාප ආරම්මණයක්. ඒ තුල හොඳට හිත එක්තැන් වුණා. ඒතර ඒ එක්තැන් වීම සමාධි අනිවාර්යෙන් ඕනනේ. ඒකනේ තථාගතයන් වහන්සේ පෙන්වන්නේ සමාධින් භික්කවේ භාවේත. මහන්න සමාධිය වඩව. සමාහිතෝ යථා භූතම් පජානාති. අන්න සමාහිත වුණොත් තමයි යථා භූත ඥාන දර්ශනයක් ඇති වෙන්නේ. කිංච යථා භූතම් පජානාති. කුමක් පිළිබඳ යථා භූත ඥාන දර්ශනයක්ද? රූපංච සමුදයංච අත්ංගමංච මේ රූපේ පිළිබඳව රූපේ හට ගැනීම පිළිබඳව රූපේ නිරෝධය පිළිබඳව ඒ වගේම වේදනාව සංඥාව සංස්කාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය පිළිබඳවම එතකොට අර තෙරුන් වහන්සේටත් හොඳට සමාධිය තුල සිත පිහිටුවා අර නෙළුම් මල උපයෝගී කරගෙන ඊට පස්සේ නෙළුම් මලම විපරිණාමයට බඳුන් කළ ඒ තුල අර එහි තියෙන අනිත්‍ය ස්වභාවය වෙනස් වීම ස්වභාවය උන්වහන්සේට හොඳට හිතට වැටහුණා තථාගතයන් වහන්සේ ඊට අනුරූපී වන ආකාරයෙන් ඒක තවත් විග්‍රහ කරමින් ධර්මයක් දේශනා කරා ඒතර ඒක උපයෝගී කරගෙන රහත් ඵලයටපත් වුණා මුතුරන්න බලන්න මේ චාරිතය අනුව කොහොමද මේ මොහොතේ කමඨහනක් ලබලා දීලා තියෙන්නේ කියලා. ඒතර අද එහෙම කමඨහන් දෙන්න කෙනෙක් නැහැනේ. එතකොට ඒ නිසා තමන්ම ඒ කියන්නේ මේක 100%ක්ම නෙවෙයි. Tamanගේ තියෙන ගති ලක්ෂණයන් උපනිශ්‍රය කරගෙන මේක අවංකවම කරන දෙයක් නිසා තමාට හංගන්න බෑනේ තමන්ම. ඒ නිසා තමන් දන්නව තමන් කතා කරන ආකාරය, ගමන් කරන ආකාරය, ඊළඟට තමන්ගේ සිත තුළ සිතවිලි පහළවන ආකාරය. දැන් අභිධර්මයේ දැන් කුසල් සිත අකුසල් සිත ගැන දන්න නිසා හරි තමන්ට තේරුම් ගන්න පුළුවන්. වැඩිපුර මගේ සිතේ පහළ වෙන්නේ මොන වගේ සිතවිලිද? ද්වේෂය අධික සිතවිලිද? ක්‍රෝධය අධික සිතුවිලිද, ලෝභ සහගත සිතුවිලිද, කරුණා මෛත්‍රිය ආදී සිතුවිලිද. අන්න ওই විදිහට තමන්ටම පුළුවන් නිරීක්ෂණයක් කරන්න තමන්ගේ సంతානය ගැන. ජීවිතයේ ඉඳ සමන් ගැනම තමන්ට පුළුවන් අවධානයෙන් ඉන්න මං කතාබස් කරනකොට ගමන් බිමන් යනකොට කොහොමද ගමන් බිමන් යන්නේ? අනින්ද පළඳින්නේ කොහොමද? ওই විදිහේ හොඳට නුවණින් හිටියොත් තේරුම් ගන්න පුළුවන් කොහොමද තමන්ගේ හැසිරීම කියලා. අන්න ඒ අනුසාරයෙන් තමන්ට පුළුවන් යම් තරමක තීරණයකට එළෙමෙන්න මං මේ මේ ලක්ෂණයන් තියෙන නිසා මම මේ වගේ කෙනෙක් විය හැකියි කියලා. හැබැයි ඒකට 100%ක්ම කියලා කියන්නේ තමන්ට පුළුවන් එකෙන් තේරුම් ගන්න මම මේ වගේ කෙනෙක් කියලා. එහෙමනම් ඒ විදිහේ තමන් තේරුම් ගත්තනම් තමන් සද්ධා කෙනෙක්ද ඊළඟට ප්‍රඥාවන්ත කෙනෙක්ද දැන් රාගාධික කෙනෙක්ද මෝහාධික කෙනෙක්ද ද්වේෂාධික කෙනෙක්ද කියලා තමන් තේරුම් ගත්තාම අන්න ඊට පස්සේ පුළුවන් Tamanට සප්‍රාය වෙන කර්මස්ථානය තෝරා ගන්න. ඉතින් කර්මස්ථානය තෝරා ගන්නකොට කියන්නේ දැන් ශ්‍රද්ධා චරිතයාට නම් අනුස්සති සප්‍රායය කියලා කියනවා. ඒ කියන්නේ අනුස්සති භාවනා හැටියට දැන් අනුස්සති 10ක් තියෙනවානේ. බුද්ධ අනුස්සති, ධම්මා අනුස්සති, සංඝා අනුස්සති, සීලා අනුස්සති, ඡාගා අනුස්සති, උපසමා අනුස්සති, ඊළඟට කායගත සති, මරණ සති, ඊළඟට උපසමානුස්සති, ආනපන සති කියලා මේ වගේ අනුස්සති කොටසක් තියෙන එකෙන් දැන් බුද්ධානුස්සති ආදී අර බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, ඡාගානුස්සතිය මේ ආදී වශයෙන් තියෙන අනුස්සති කර්මස්ථාන ශ්‍රද්ධා චරිතයාට සප්‍රායයි කියලා කියනවා. ඒතරේ ශ්‍රද්ධාවන්ත කෙනා ඒ විදිහේ බුදුගුණ අහන්න හරි කැමති වෙන කෙනා ඒතරන්න ඒ කෙනා මේ බුදු ගුණාදී ආරම්මණයකට సంతානය යොමු කරගෙන අනේ කර්මස්ථානයේ වැඩුවොත් අනේ කෙනාගේ හිත හොඳට ඒ තුල හික්මෙනවා. ඒ තුල සමාධියක් ගොඩ නැගෙනවා. මොකද ඒ කියන්නේ බුද්ධානුස්සති භාවනාව තුළින් ධ්‍යාන උපදවන්න බෑ. කියන්නේ බුද්ධානුස්සතියෙන් ප්‍රථම ධ්‍යානයවත් උපදවා ගන්න බෑ. ඒක අර අපි ඉදිරියට විස්තර කරනවා මෙතන තියෙන අර අර්පණා සමාධි, උපචාර සමාධි කියලා තව සමාධි කොටාසයන් තියෙනවා. නමුත් මේ බුද්ධානුස්සති භාවනාව වඩන කෙනාට එළබෙන්නට පුළුවන්නේ සමාධියකට පමණයි. ධානයක් දක්වා දියුණු කරන්න බෑකට හේතුවක් තියෙනවා. දැන් බුදු ගුණ කියලා කියන්නේ අසීමිතයිනේ. ඒතර බුදු ගුණ බොහොම පැතිරිය ගියපු දෙයක්. ඒතර බුදු ගුණ කර්මස්ථානයේ වඩන කෙනාට මේ බුදු ගුණ වඩන්න වඩන්න විශාල ප්‍රීතියක් හටගන්නවා. ප්‍රීතියක් හටගන්න ඒ තුළ සෝමනස්සයක් හටගන්න ඒ තුළ හොඳට හිත සමාහිත වෙනවා. ඒ සමාහිත වීම තුළ මේ කෙනාට නැවත නැවත නැවත නැවත මේ බුදු ගුණයන් පිරික්ස පිරික්සා විමස විමසා බලන්නට සිත පහළ වෙනවා. ඒතර ඒ නිසා එයා මේ බුදු ගුණ විශාල වශයෙන් තව සොයමින් විමසමින් මේ තුළ තව තව සිත යොමු කරනවා. ඒතර මේ තුළ අර සමාධියක් හැටියට අපි කතා කරන ධ්‍යාන අවස්ථාවට එළෙමෙන්නේ නැහැ. මෙහි තියෙන අසීමිත ස්වභාවය හේතු කරගෙන. ඉතින් ඒ නිසා මෙයාට අර හිත හොඳට සමාහිත වෙලා සමාධිමත් බවක් ඇති වෙනවා මේ කර්මස්ථානයේ වර්ධනය කිරීම තුල. අන්න ඒ විදිහටම තමන්ට ගැළපෙන කර්මස්ථානය තමා තෝරාගත්තොත්, සොයාගත්තොත් තමන්ගේ චරිතයත් හොඳින් විමර්ශනය කරගෙන අන්න ඔබට පුළුවන් විශාල දියුණුවක් කරා යන්න ඉතාමත්ම ඉක්මනින්. කවර හේතුවක් නිසාද? අර චරිතයට ගැළපෙනම කර්මස්ථානය ලැබුණු නිසා. ඒක හැබැයි දැන් සමහර විට තමන් දැන් කර්මස්ථාන වඩන යෝගාවචරයන්ට කියන්නේ තමන් ඒ කර්මස්ථානේ හිතන්න සතියක් මාසයක් දෙකක් වැඩුවා කියලා. නමුත් හොඳටම මේ වඩද්දි වීරියෙන් දියුණු කරද්දි තමන් බලාපොරොත්තු වන ආකාරයේ කිනම් සමාධි මාත්‍රයක්වත් හටගන්නේ නැහැ. අන්න කියන එහෙනම් ඒක වෙනස් කරන්න. ඒ භාවනාව වෙනස් කරලා ඊට වඩා තවත් ඒ ආසන්නයේ ගැළපෙන තවත් වෙන කර්මස්ථානයක් වඩනවා. සමහර තමාට අන්න ඒ කර්මස්ථානය තුල හිත එකඟ වෙන්න පුළුවන්. එහෙනම් අන්න යම් භාවනා කර්මස්ථානයකින්ද තමන්ගේ සිත වහා සමාහිත තත්ත්වයටපත් වෙන්නේ අන්න ඒක අරමුණු කරගෙන වඩන්නට ඕන. දැන් සමත භාවනාව වඩන කෙනෙක්ට වැඩි හැකි කර්මස්ථාන 40ක් තියෙනවා. ඒකෙන් කියන්නේ නෑ ඒ කර්මස්ථාන 40ම එක්කෙනෙක් වඩන්න ඕන කියලා. ඒතර එක්කෙනෙක් සමහර දියුණු කළ යුත්තේ එක කර්මස්ථානයක්. කියන්නේ වඩා හොඳටම ධ්‍යාන අවස්ථාව දක්වාම නිවන් දක්වාම දියුණු කළ යුත්තේ ඒක කර්මස්ථානයක්. නමුත් ඊට අනුරූපීව අර සබ්බත් කමඨහන් කියලා කර්මස්ථාන කොටාසයක් ප්‍රකාශ කරලා තියෙනවා. අර බුද්ධානුස්සති මෙත්තාච අසුභං වරණානුස්සති කියලා. ඒතර කියන්නේ අසුභ භාවනාව, බුදුගුණ භාවනාව, ඊළඟට මෛත්‍රිය සහ මරණ සතිය කියන භාවනාව සබ්බත් කමඨහන් කියලා ගන්නෙ. ඒතර ඒ කර්මස්ථාන හැම තැනකදීම වඩන්න පුළුවන් හැම දෙනා විසින්ම වැඩි යුතු භාවනා කොටසක් හැටියට කියන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් විවහාර කරනකොට දැන් ශ්‍රද්ධා චරිතයාට තමයි බුද්ධානුස්සතිය කියලා කියන්නේ. දැන් බුද්ධ චරිතයාට වගේ අයට තවත් තින වෙනම භවනා කොටසක්. නමුත් සියල්ලන්ටම හැමදෙනා විසින්ම වැඩි යුතු භවනා කොටස් හතරක් තමයි මේ සබ්බත් කමඨහන් කියලා උගන්වන්නේ. කියන්නේ ශ්‍රද්ධාව දියුණු කරගන්න හැම දෙනා විසින්ම උත්සාහ ගත යුතු වෙනවා. එතකොට අන්න ඒ අයට ශ්‍රද්ධාව දියුණු කරගන්නට උපනිශ්‍රේ වෙන්නේ බුදුගුණ මනසිකාරය. ඒ නිසාන බුදුගුණ මනසිකාරය සියලු දෙනා විසින්ම කළ යුතුයි බුදුගුණ භාවනාව. ඊළඟට භාවනා කර්මස්ථාන ඕනෑම භාවනා කර්මස්ථානයක් වඩන කෙනා මේ ලෝකයාටම හිතවත් කෙනෙක් වෙන්නට ඕන. හිතන්න Tamanට එක තරහකාරයෙක් හරි හිටියොත්, Taman කෙනෙක් හරි තරහ එක්කෙනෙක් එක්ක හරි තරහ වෙලා හිටියොත් සමහර වෙලාවට තමාට ඒ හේතුවෙන් තමන් වඩන කර්මස්ථානයට බාධා ඇති වෙන්න පුළුවන්. හිතන්න තමන් කොච්චර හොඳට ධර්මය ඉගෙන ගත්තත් තමන් අනිත් අයත් එක්ක තරහ නන්න පුළුවන් ද කර්මස්ථානයක් වඩන්න. බැහැනේ. ඒකෙන් හිත කිලිටි වෙනවා. ඒ නිසා කියන හැමෝටම හිතවත් භාවයක් ඇති කරවීම උදෙසා හැමදෙනා විසින්ම මෛත්‍රියක් දියුණු කළ යුතුය. ඊළඟට කියනවා තමා ශරීරයේ පිළිබඳව අසුබ ස්වභාවයත් තේරෙන්න ඕන. ඉතින් අසුබය වඩිය යුතු වෙනවා. දැන් අසුබය කියලා අපි සිහිපත් කරන්නේ දැන් අසුබය වඩන්න ඕන කියන දේ කියන්නේ දැන් ශරීරයේ පිළිබඳව තමන්ට තිබුණොත් මාන්නයක් ස්ථිර අදහසක් තිබුණොත් අන්න ඒ කෙනාටත් මේ භාවනා කර්මස්ථානයේ දියුණු කරගන්න නොහැකි වෙනවා. එයාට ඒ ආරම්මණයෙන් බැහැරට යනවා. එයාට අර වෙනත් කටයුතු වැඩි වෙන නිසා ඒ හේතු කරින් නිසා මේ අසුභය ගැනත් වඩන්න කියලා කියනවා. ඊළඟට මරණ සතිය වඩන්න කියලා කියන්නේ අප්‍රමාදී බව ඇති කර ගන්න. දැන් Tamanට ජීවිතයේ පිළිබඳව ස්ථීර අදහසක්, නිත්‍ය අදහසක් තිබුණොත් එහෙම සමහර විට කර්මස්ථාන වඩන එක පසු කරන්න ඉඩ තියෙනවා නේ. තව ටික කාලෙකින් කරනවා. තව ටික කාලෙකින් කරනවා කියලා. නමුත් මරණ සතිය වඩන කෙනාට ජීවිතයේ පිළිබඳව එයාට ඇති වෙනවා විශාල සංවේගයක් මේ ජීවිතය කියලා කියන්නේ බොහෝ කාලයක් පවතින එකක් නෙවෙයි. දැන් තථාගතයන් වහන්සේ පෙන්වන්නේ මේ ජීවිතය ගැන කොහොමද? උන්වහන්සේ පෙන්වන්නේ අජ්ජේව කිච්ඡං වාතප්පං. මේක මේ අද අද මෙන්න පුළුවන්. කෝ ජඤ්ඤා මරණං සුවේ. කවුද දන්නේ මරණේ හෙටේයිද කියලා. ඊළඟට කියන්නේ අර මහා සේනාවක් ඇති මාරයා ගෙන් කොහොමද අපි ගැලවෙන්නේ? එයාගේ පිළිබඳව කොහොමද ස්ථීර විශ්වාසයක් තියන්නේ කියලා කියන. ඒතර මරණ සතිය වඩනකොට අප්‍රමාදී බව එළඹෙනවා. එයාට හිතන මේක මං ඉක්මනින්ම වඩන්නට ඕන. මගේ ජීවිතයේ කෙටි කාලයකින් ඉතාමත් ඉක්මනින් අවසන් වෙලා යන්නට පුළුවන්. ඒ නිසා මේක බහුල කොට මං ඉතාමත් ඉක්මනින් දියුණු කරන්නට ඕන කියලා අර පසුබාන ස්වභාවයෙන් මිදිලා මෙයා මේක වීරියෙන් ඉදිරියට කරගෙන යන්නට වීරියක් ඇති වෙනවා මේ අප්‍රමාදයක් ඇති වෙනවා මරණ සතිය වැඩි වීම තුල එතකොට මේ සබ්බත්ය කමඨහන් තුලින් බලාපොරොත්තු වෙන්නේ අර කර්මස්ථානයක් ඉදිරියට දිගින් දිගට Taman බලාපොරොත්තු වන ආකාරයට දියුණු කරගෙන යන්නට උපනිශ්‍රේවන ආකාරයේ ගුණධර්ම ටිකක් సంతානය තුල දියුණු කිරීම තමයි මේ සබ්බත්ය කමඨහන් තුලින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අර සබ්බත්ය කමඨහන් හැමෝම විසින්ම දියුණු කළ යුතුය කියලා කියන්නේ. ඒතර ඒවට සබ්බත්තක කියලා කියන්නේ හැම වෙලාවකම වැඩි හැකි නිසා. දැන් බුදුගුණ වඩන්න පුළුවන් හැම වෙලාවකම තමන් ඉඳන් ඉන්න වෙලාවට ගමනක් බිමනක් යනකොට වෙනත් කාර්යයක් කරන අවස්ථාවකදී පවා බුදුගුණ වඩන්න පුළුවන්. මෛත්‍රිය වඩන්න පුළුවන්. අසුබේ වඩන්න පුළුවන්. මරණ සතිය වඩන්න පුළුවන්. ඒ නිසා තමයි ඒකට සබ්බත් එක කියලා කියන්නේ. ඉතින් අන්න ඒ අනුසාරයෙන් දැන් හැම වෙලාවකම Tamanගේ සිත මේ විදිහේ කර්මස්ථානයක පිහිටලා තිබුණොත් දැන් භාවනාව කියන්නේ ඒකමනේ. දැන් භාවනාව කියලා කියන්නේ අර භාවේති කුසල ධම්මේ ආසේවති වඩ්ඩේති ඒතායති භාවනා කියලා කියන්නේ. දැන් දැන් මේ වඩන්න තියෙන මොනවද? භාවේති කුසල ධම්මේ. ඒතර මේ වඩන්නේ කුසල ධර්මයක්. ආසේවේති මේ නැවත නැවත තමයි මේක ඇසුරු කරන්නේ දියුණුවටපත් කරන්නේ කුසල ධර්මයක්මයි. අන්න ඒකම තමයි භාවනාව කියලා කියන්නේ. දැන් රූපාවචර කුසල් උපදවා ගන්න කෙනා දැන් භාවනා කරන්න ඕන රූපවචර ධානයක් උපද්දව ගන්න. එතකොට අපි භාවනා කරනවා කියලා මොකද්ද මේ කරන්නේ? කුසල් උපද්දව ගන්න එක නෙමෙයි හැම වෙලෙම කුසල් සිතක් උපද්දව ගන්න එක. දැන් හිතන යම් කිසි කෙනෙක් වඩනවා කියලා බුද්ධානුස්සතිය. ඒතර බුද්ධානුස්සතිය වඩනකොට මේ කුසල් සිතක් හටගන්නේ අපි අර කතා කරපු කාමවචර කුසල් සිත අට අතරින් එකක් පහළ වෙන්නේ. ඊළඟට යා පිළිකුල් භාවනාව වැඩුවත් මෛත්‍රිය වැඩුවත්, අසුබය වැඩුවත්, වෙනත් කර්මස්ථානයක් දියුණු කළත් ඒ හැම වෙලාවකම වැඩෙන්නේ කුසල් සිතක් වැඩෙන්නේ. අන්න ඒකටම තමයි භාවනාව කියලා කියන්නේ. දැන් දිනය පුරාම මුළු දවස පුරාම ඒ කෙනා මේ කර්මස්ථානයේ කියන බුද්ධානුස්සතියෙන් හරි මෛත්‍රියෙන් හරි මුළු දවසම ගෙවෙනවා නම් ඉන් අනතුරු ඒ කෙනා අර નિયમિત ස්ථානයක් નિયમિત වේලාවක් වෙන් කරගෙන නම් ඉන්නේ භාවනා කරන්න අනේ භාවනා කරන කෙනාට ඊ타මාත්ම පහසුව හිත එකඟ කරගන්නයි. හිත කිලිටි වෙලා නැහැ. අකුසලයන්ගෙන්. හැම වෙලාවකම භාවනා අරමුණක තිබුණේ. ඒ නිසා එයා අර භාවනාවට ඉඳගත්තුම ඊ타මත් වික්මනින් හිත සමාහිත වෙලා දිනෙන් දිනම භාවනාව දියුණුවටපත් වෙනවා. ඒතර බොහෝ අයට භාවනාව නොදියුණු වෙන්න එක හේතුවක් තමයි දැන් දිනපතා භාවනා කරනවා වෙන්න පුළුවන්. නමුත් එක වෙලාවකට පමණයිනේ. එහෙම වුණොත් එතන දියුණුවක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ කෙනා හිතන්න තමන් උදේ හරි හවස හරි භාවනා කරන්න වෙලාවක් යොදාගෙන නම් ඉන්නේ. තමන් ඒ වෙලාවට විතරක් ඒ කර්මස්ථානයේ මනසිකාර කරනවා. නමුත් දවසේ අනිත් හැම වෙලාවකම අකුසලයන්ට එන්න ඉඩ දෙනවා. දැන් අපි කිව්වා කොහොමද ලෝභ මූලික සිත් ඇති වෙන්නේ? දේශ මූලික සිත් පහළ වෙන්නේ, මෝහ මූලික සිත් ඇති වෙන්නේ කොහොමද කියන එක ඉගැන්නුවා මේ ජීවිතය තුළ. එතකොට දැන් මේ වාගෙන් සිත ආරක්ෂා කරගන්නේ නැති කෙනා එක වේලාවක් පමණක් භාවනාව වඩනකොට එයාට කරන්න ලොකු කාර්යයක් තියෙනවා. ඇයි මේ අකුසලයන් ඔක්කොම මඩ පවත්වන්නට ඕන. ලොකෝ වීරියකින් එයා භාවනා කරන. ඒතර සාමාන්‍යයෙන් ටික වේලාවක් භාවනා කරලා තමන් ආයෙත් අනිත් කාර්යයකට යොමු වෙනවා. එතකොට අනිකුත් අවස්ථාවන් තුල ආයෙත් අර ලෝභ මූලික ආදී අකුසල සිත් වලට හිතට එන්න ඉඩ දෙනවා. ඉතුරන්න මුළු කාලය පුරාවටම ආයෙත් අර පිරිසිදු වුණු හිත අකුසල ආරම්මණයන්ගෙන් කිලිට වෙනවා. ඊට පස්සේ ඊළඟ දවසේ ආ භාවනා කරන්න ගත්තම ආයෙත් මුලින් ඉඳලම පටන් ගන්න. අන්න ඒ නිසා තමයි බොහෝ අයට මේ භාවනාව දියුණුවටපත් වෙලා නැත්තේ. නමුත් අර අපි දැන් අර සිත් ගැන හොඳට ඉගෙනගෙන ඉන්න නිසා අකුසල් සිත් කුසල් සිත් පිළිබඳව ඔය ඇත්ත හැම වෙලාවකම කුසල් සිතකින්ම වාසය කරන් අදිෂ්ඨාන කරගන්නට ඕන. අන්න හැම වෙලාවකම කුසල් සිතින් ඉන්න කෙනාට භාවනාවට ඉඳගත්තාම අර අමුතුවෙන් හිත පිරිසිදු කරගන්න දෙයක් නැහැ. පිරිසිදු වෙලා තියෙන කුසලමයි වඩලා තියෙන. එහෙනම් යාට එතනින් දෙලා ඉදිරියට දියුණු කරන්න පුළුවන්. අන්න ඒ විදිහට තම දවසින් දවස දවසින් දවස එයා දියුණුවටපත් වෙලා සමත කර්මස්ථානයක් නම් වඩන්න යන එයාට ධානය දක්වා මේ හිත දියුණු කරන්න පුළුවන්. එයා විදර්ශනා කර්මස්ථානයක් නම් වඩන්න යන්න දවසෙන් දවස දවසෙන් දවස අර සප්ත විසුද්ධියෙන් දියුණුවටපත් වෙලා අන්න ඒ කෙනා බලාපොරොත්තු වෙන විදිහේ මාර්ගඵලයන් අවබෝධ වෙන ආකාරයට ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙලා ඒ දක්වාම හිත දවසෙන් දවස වැඩෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි අපි මේ භාවනාව කියන එක හැම වෙලාවකම අතරක් නෑරම සිදු කළ යුතු වන්නේ. අර සතර සතිපට්ඨානයේදීත් ඒකමයි උගන්වන්නේ. දැන් සතිපට්ඨානෙදි උගන්වන්නේ තථාගතයන් වහන්සේ අර ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ සම්පජානකාරී හෝති කියලානේ. ඊළඟට ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. සම්මින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. එතනදී කියන්නේ යනකොට එනකොට ගමන් කරනකොට හිඳගෙන ඉන්නකොට නිදාගෙන ඉන්නකොට සිහියෙන් ඉන්න කියලා කියනවා. ඊළඟට කියන ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. වටපිට බලනකොටත් සිහියෙන් ඉන්න කියලා කියනවා. ඊළඟ සම්මෙන්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. අත්පාදි ගහරෙන කොට පවා සිහියෙන් ඉන්න කියලා කියනවා. ඊළඟට කියනවා මේ තමන් නිහඬව ඉන්න වෙලාවටත් සිහියෙන් ඉන්න කියලා කියනවා. කතා කරනකොට සිහියෙන් ඉන්න කියලා කියනවා. ඇයි මේ සිහියෙන් ඉන්න කියලා කියන්නේ අකුසල් සිතක් උපද්දව ගන්නෙ නැතිව කුසල් සිතකින්ම ඉන්න කියලා කියන්නේ. දැන් වටපිට බලනකොට අසිහියෙන් වටපිට බැලුවොත් එක්ක ලෝභ මූලික සිතක් එහෙම නැත්නම් දේශමූලික සිතක්, මෝහමූලික සිතක් උපදින්න පුළුවන්. ඊළඟට අසහියෙන් අත්පා දෙක හැරියොත් ඒත් ඒ විදිහේ අකුසල් සිතක් උපදින්න පුළුවන්. ඊළඟට තමන් හැම වෙලාවකම දැන් නිහඬව හිටියත් අකුසල් සිත උපදින්න බැරිද? දැන් හිතන්නේ නිහඬව ඉන්නවා. කල්පනා කරනවා ඒක තමයි විතක්කය කියන්නේත් ඒක කල්පනා කිරීම. ඒතරන්නේ නිහඬව ඉන්න වෙලාවේදී තමන් එක්ක අකුසල් එහෙම නැත්නම් තමන් දැකපු රූපයක් ගැන, ශබ්දයක් ගැන අයෝනිසෝ මනසිකාරයෙන් නම් මේ කල්පනා කරන්නේ. අන්න ඒ වෙලේක ලෝභ මූලික සිතක්, දේශ මූලික සිතක්, මෝහ මූලික සිතක් පහළ වෙන්න පුළුවන්. අසීහින් හිටියොත් ඒ මොහොතේදී. ඒතරන්නේ ඒව තමයි අපි ඔය විතක්කය කියන තැනදී අර කොටස් දෙකකට බෙදෙනවා කියලා කියවේ. දැන් නික්කම්ම සංකප්ප සහ කාම සංකප්ප. කාම විතක්ක කියලා කියනවා. දැන් කාම විතක්ක කියලා කියන්නේ අර ආරම්මණයන් පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් මනසිකාර කරනවා. කියන්නේ දැන් ආරම්මන හිතන රූපයක් ගැන හරි ශබ්දයක් ගැන හරි තමන් ඒක සැපයි කියලා හරි හොඳයි කියලා හරි මනසිකාර කරොත් ලෝභ මූලික වශයෙන් ඒ වෙලාවේ ගොඩනගින්නේ කාම විතක්ක. නෙක්කම්ම විතක්ක කියලා කියන්නේ ඒකෙන් මිදීමේ කල්පනාව. මේ රූපයන් ගැන, ශබ්දයන් ගැන මේ දේවල් මේ මේ පටිවි ධාතුවෙන්, අරියාපෝ ධාතුවෙන්, මේ සතර මහා ධාතුන්ගෙන් ගොඩනගිච්ච දේවල් ආදී වශයෙන් මනසිකාර කරනකොට එතන තියෙන්නේ ඒ වගේම නික්මීමේ අදහසන නෙක්ඛම්ම සංකප්ප. ඒවත් විතක්ක. ඉතින් අන්න ඔය අනුසාරයෙන් තමන් හොඳ අවදිවත් බවකින් ඉන්නට ඕන හැම වෙලාවකම సంతානය සිහියෙන් යුක්තව පවත්වා ගන්නට. ඉතින් අන්න එහෙම පවත්වාගෙන යන කෙනාම තමයි මේ කර්මස්ථාන තුලින් දියුණුවකටපත් වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපි තමන්ට සුදුසු ගැළපෙන චරිතයක් තෝරාගෙන ඒ කර්මස්ථානයකට යොදාගත යුතුයි. තව මේ ගැන ගොඩාක් පැහැදිලි කරන්න තියෙන තව අපිට ඉදිරියේදී මේ අභිධර්මයේ ඉගෙන ගන්න උට සම්මුඛ වෙන මේ චරිත පිළිබඳ වෙනම ඉගෙන ගන්න කර්මස්ථාන ගැන වෙනම ඉගෙන ගන්න අපෙන් ඉදිරියේදී සම්මුඛ වෙනවා. අන්න ඒ තැන්වලදී තවත් මේ චරිතයන් පිළිබඳව කර්මස්ථාන පිළිබඳව තවත් මේ ධ්‍යාන ධ්‍යානයක් දක්වාම පිළිවෙලකට දියුණු කරගෙන යන ආකාරයන් පිළිබඳව හොඳට ඉදිරියේදී ඉගෙන ගන්නට පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා අපි අර ප්‍රශ්නයක් පැන නැගිච්ච නිසා මේ සාකච්ඡා කළේ මේ කර්මස්ථාන සහ චරිත පිළිබඳව. ඉතින් අපි ආයෙත් මේ රූපවචර සිත් පිළිබඳව සාකච්ඡාවට පැමිණෙමු. දැන් රූපාවචර සිතේ තියෙන එක ලක්ෂණයක් තමයි හැමතැනම විපාක දෙන්නේ නැති එක. දැන් කාමාවචර කුසලයක් නම් ඒ කාමවචර කුසලයේ උපදවාගත්ත කෙනාට අනිවාර්යයෙන් මේක විපාකයක් ලැබෙනවානේ. ලැබෙන එක කිනම් කාලයක හරි එක්ක ditta ධම වේදනීය වශයෙන් හරි උපපජ්ජ වේදනීය වශයෙන් හරි අපරාපරිය වේදනීය වශයෙන් හරි ඒ කෙනාට ඒක තමන් උපදවාගත්ත කුසල කර්මිය හෝ අකුසල කර්මිය අනිවාර්යයෙන් විපාක දෙනවා. නමුත් රූපවචර කුසලය එහෙම හැම තැනකදීම විපාක දෙන්නේ නැහැ. හිතන්න යම් කෙනෙක් ප්‍රථම ධානය උපදවා ගත්තා. මේ ප්‍රථම ධානය උපදවාගෙන මේ කෙනා බොහෝ කාලයක් වාසය කරනවා. එතන අවුරුදු 20ක් 30ක් මේ ප්‍රථම ධානයෙන් වාසය කළා කියලා උපදවාගෙන නමුත් කාලයක් ගියාට පස්සේ කිනම් හෝ හේතුවක් නිසා කියන්නේ වෙනත් විරුද්ධ ආරම්මණයක් හේතු කරගෙන හරි මෙයාගේ වීරිය දුරු වීම නිසා හරේ මේ කෙනාගේ මේ ධානයේ බෙදෙනවා ධානයේ පිරිහෙනවා අනේ ධානයේ පිරිහුණාට පස්සේ ආයේ ඒකේ කිසිම විපාකයක් ලැබෙන්නේ නැහැ බලන්න මෙච්චර මහන්සියෙන් උපදවාගත්ත ධ්‍යානය අවුරුදු ගාණක් ආරක්ෂා කරගෙන ඉඳලා යම් දවසක පිරිහුණොත් හිතන මරණ මොහොතේ හරි පිරිහුණා කියලා ඊට පස්සේ කී අය බ්‍රහ්ම ලෝකයට යන්නේ ධ්‍යානයට අනුරූපී වෙන ආකාරය ඊට පස්සේ කාමවචර කුසලයක් අරමුණු වෙලා ඒ කාමවචර කුසල විපාකයක් හැටියට තමයි මේ කාම ලෝකයකට එළඹෙන්නේ. ඒතර ඒ නිසා දැන් මුලින්ම කියලා දෙන්නේ දැන් ධ්‍යානයක් උපදවාගත්ත කෙනා ඒක ආකාර පහකින් වසීභවට පමුණවන්නට ඕන අපේ ඉදිරියේදී පෙන්වදින ආවජ්ජන සමාපජ්ජන උට්ටාන පච්චවෙක්කන ආදී වශයෙන් ආකාර පහක් තියෙනවා මේක වැඩි යුතු ආකාර පහක් තියෙන. ඉතින් ඒ ආකාරයෙන් මේක වසීභාවයට පමුණවා ගත යුතුයි. ඒතර ඒ විදිහට ඕනෑම අවස්ථාවකදී තමන්ට මේ ධානයෙන් පිරිහෙන්නට අවස්ථාවක් සැලසෙන්න පුළුවන්. ඔයත් ඔහලති දිනක් මේ රුවන්වැලි සෑය වන්දනා කරනකොට එක රහතන් වහන්සේ නමක් එක්ක එක සාමණේර තෙරුන් වහන්සේ නමක් මේ වටා සක්මන් කරමින් චෛත්‍ය වන්දනා කරනවා. ඒ වෙලාවේ සාමණේර තෙරුන් වහන්සේ විමසා සිටියා ස්වාමීනි මේ චෛත්‍යයට මල් පුදන්න තිබුණා නම් හොඳයි නේද කියලා. ඊට පස්සේ රහතන් වහන්සේ කියහිට මේකට මල් පුදන්න තිබුණා නම් කොයිතරම් ශ්‍රේෂ්ඨයිද එහෙනම් ස්වල්පයක් වැඩි ඉන්න කියලා මේ ස්වාමීන් වහන්සේ 이르දියෙන් හිමාලයට වැඩම කරවලා මේ මල් ප්‍රමාණයක් අරගෙන ආවා. මල් අරගෙන ඇවිලේ මල් ටික ඒ මල් තිබුණු ගොට්ටේ ස්වාමින් වහන්සේට දීලා දැන් මල් වටේට තියාගෙන යනවා. දැන් රුවන්වැලි සෑය වටේ මල් ඒ චෛත්‍යයේ වටේ මල් තියාගෙන මල් අවසන් වෙන්නේ නැහැ. ඊට පස්සේ කිව්වා මේකේ මල් ඉවර වෙන්නේ නැහනේ. ඊට පස්සේ හැමතැනම විසිරුවා චෛත්‍ය පුරාම ඒ මළුවේ මල් විසිරුව නමුත් අවසන් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔක මේකේ මම ඉවර වෙන්නේ නැන්නේ කියලා. ඊට පස්සේ එහෙනම් ගොට්ටේ අනිත් පැත්ත හරවන්න කියලා කිව්වා. ඊට පස්සේ අනිත් පැත්ත හැරෙවට පස්සේ මල් අවසන් වුණා. කියන්නේ මේ සෙරුන් වහන්සේ 이르දි බල සම්පන්න කෙනෙක් මේ සාමණේර තෙරුන් වහන්සේ. ඊට පස්සේ මේ රහතන් වහන්සේ බැලුවා මෙයාට මේ ධානය ආරක්ෂා කරගන්න පුළුවන්ද? දැක්ක මෙයා මේකෙන් පිරිහෙනවා. කිව්වා වීරිය වඩන්න රහත් වෙන්න උත්සාහ දරන්න එහෙම නොවුනොත් එහෙම ඔබට එක ඇහැක් කන වෙච්ච කාන්තාවක් විසින් උයල දෙන බත්පත අනුභව කරමින් ජීවත් වෙන්නට සිද්ධ වේවි කියලා කිව්වා. ඒතර මේ ස්වාමීන් වහන්සේ ගණන් ගත්තේ නෑ මට මේ මෙච්චර මේ ඉරිදි බල තියෙද්දි මං ඒ වගේ තත්වයට වැටෙයිද කියලා. ඊට පස්සේ ওই විදිහට කාලයක් ගෙවුණ දවසක් ওই ස්වාමීන් වහන්සේ ওই විදිහේ මේ යම් තැනකට ගමන් කරනකොට දැක්ක මේ විලක මල් නෙලිමින් ඉන්න කාන්තාවක් කියන තරුණියක් ගීත ගායනා කරනවා දැකලා ඒ හඬ ඇහිලා ඒකෙන් ඒක අරමුණු කරගෙන අන්න ඒ දැන් මේ කන් ප්‍රතිපක්ෂ ධර්මයක් නේ දැන් රාගය ඉපදුනේ. අන්න එතකොට මොකද උනේ? අර ධානයේ පිරිහුණා. ධානයේ පිරිහුණාට පස්සේ දැන් මේ කාන්තාවත් එක්ක විවාහ වෙලා වාසය කරනවා. මේලගේ රැකියාව තමයි අර නූල් කැටීම. ඒකෙන් තමයි ඒගොල්ලෝ ජීවිකාව ගෙන යන්නේ. ඉතින් දිනක් මේ කෙනා නූල් කටමින් ඉන්න අවස්ථාවේදී එදා ආහාර අරගෙන එන්න හොඳටම වෙලා ගියා මේ කාන්තාවට. ආහාර අරගෙන එන්න වෙලා ගියාට පස්සේ දැන් ආහාරය පිළිගන්නුවාට පස්සේ මේක කිසිම රසක් නැහැ. ඊට මෙයා දොස් කියනවා. මේ කාන්තාවට දොස් කියනවා මෙච්චර මහන්සි වෙනවා මං මේ හොඳට කෑම වේලාවක් කෑම වේලක්වත් සදා ගන්න බැරිද කියලා දුක් වෙනකොට කාන්තාවත් මෙයාට බැන්නා මේ ඔබ දන්නේ ওই ටික කරන්න විතරයි මං උයලා දෙන දේ කන්න දන්නේ නැහැ ගෙදර තියෙන දේවල් හොයන්න දන්නේ නැහැ කියලා බනිනකොට මෙයාට කේන්ති ගිහිලා රතේ තිබුණු නූල් කටින එකෙන් ගැහුවා මෙයාට. ඊට පස්සේ ඒක විසි වෙලා ගිහිල්ලා ඒ කාන්තාවගේ ඇසේ වැදිලා ඇහැ අඳ වුණා. අන්න එතකොට තමයි මතක් වුණේ අන්න අර රහතන් වහන්සේ දා කියපු කතාව. ඉතින් අන්න බලන්න ඔන්න ඔය විදිහට ඒකෙන් තේරෙනවා මේ කොයිතරම් ධ්‍යාන උපදවාගෙන හිටියත් ඒකෙන් පිරෙහෙන්න අවස්ථාවක් සම්මුඛ වෙන්න පුළුවන්. ඒතරන් ඒ නිසා තමයි ධ්‍යානයන්ගේ තියෙන ලක්ෂණය තමයි යම් වෙලාවක ධ්‍යානෙන් පිරිහුනොත් ඊට පස්සේ ඒකේ ආය කිසිම විපාකයක් ලබා දෙන්නේ නැහැ. එහෙනම් අපි මරණාසන්න මොහොතේ දක්වාම මේ ජීවිතයේ කෙලවර වෙනකම් මේ ධ්‍යානය ආරක්ෂා කරන්නට ඕන. ඒතර ඒකට ලොකු වීරියක් ගන්න වෙනවා. ඉතින් අන්න ඒක එක ස්වභාවයක්. ඉතින් ඒ රූපවචර සිත් පිළිබඳව අද දිනේදී අපි මේ ටික සිහිපත් කළා කෙටියෙන් අපි තව මේ ගැන ලොකු විස්තර අපි බොහෝ විස්තර ඉදිරියේදී සඳහන් කරනවා. තව දැනගත යුතු කාරණාවන් තියෙනවා. ඉතින් ඒ නිසා සිහිපත් කරගන්න මේ රූපාවචර ප්‍රථම ධානය තුල, ද්විතීය ධානය තුල, චතුර්ථ ධානය තුල ආදී මේ ධාන පහ තුලම එක එක ලක්ෂණයන් පිළිබඳව අපි ඉදිරි වැඩසටහනේදී සාකච්ඡා කරමු. ඉතින් අද දිනේදී අපි සාකච්ඡා කළේ මේ භාවනා කර්මස්ථාන, චාරිත්‍ර ස්වභාවයන් සහ මේ රූපවචර ධානයේ එක ස්වභාවයක් ගැන පමණයි. ඉතින් ඒ ඇති කරගත්ත ධර්ම අපි හැම දිනාටම මේ ධර්මතාවයන් හොඳට දියුණු කරගෙන ධර්මතාවයන් ගැන නිර්වෘල් ධර්ම අවබෝධයක් ඇති කරගෙන සෑම අවස්ථාවකදීම සිත අකුසලයන්ගෙන් වළක්වාගෙන කුසල ධර්මයන් තුලම පිහිටුවාගෙන බෝධිපාක්ෂික ධර්මයන් సంతාන තුල දියුණු කරගෙන තම තමා විසින් බලාපොරොත්තු වන ආකාරයේ ප්‍රාර්ථනීය බෝධියකින් මගඵල නිවනින් සැනසෙල්ල පිණසම මේ රැස් කළ සියලුම කුසල ධර්මයන් උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු හැම දිනාටම තෙරුවන් සරණයි